සමාගම ලබනවා නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. නමෝ තස්සේ භගවතු රහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චාඋසෝ පංච උපාදානක්ඛන්දා සෙය්‍යති දං රූප උපාදානස්කන්ධෝ වේදනා උපාදානස්කන්ධෝ සංඥා උපාදානස්කන්ධෝ සංඛාර උපාදානස්කන්ධෝ විඥාන උපාදානස්කන්ධෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවක යෙදී ගත කරන අවස්ථාවක් එයි මේ දවසේ අවසාන අංකයේ වශයෙන් ඉදිරිපත් කරගන්න ධර්ම දේශනාව සඳහා පසුගිය දවස් කීපයේම එකම ධර්ම මාතෘකාවක් අරගෙන වෙන විදිහකට කියනවා නම් එක සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දිගින් දිගට ජඹුරකට අතුලාන්තයකට දේශනාවලියක් වශයෙන් බැස ගැනීමකුයි සිද්ධ වුනේ. ඉතින් ඒක නිසා මෙතෙක් ආපු කුංචි දිග ගමන පුංචි කරලා කතා කරනවා නම් කෙටියෙන් මතක් කරනවා නම් මෙතනදී සරුවචන් වහන්සේ දේතවනාරාමේ සවැත්නුවර වැඩ ඉන්න සමයක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තමන් සාංශේ සමග එකට බාහන භාවනා කරන අනිකුත් එක මේ භ්‍රමචර්ය හැසිරෙන අනිකුත් සීල දෙනා කෙරෙහි අනුකම්පාවෙන් මාතුකාවක් මතු කර ගන්න. මොකද්ද මේ මාතුකා උන්වහන්සේ මතක් කරන්නේ මේ ලෝකේ තියෙනා වූ ගොඩබිම් වසන්නා වූ සීලුම සත්වයන් අතර සීල සත්‍යන්ගේ පාසල සටහන අතර ඇතාගේ පාසටහන විශාලයි විශාලත්වයේ අතින් සියලුම අනිකුත් පාසටහන් එකට බහලන්න පුළුවන් ඒ වගේ තමයි ලෝකේ තියෙන ආ වූ දක්ෂකම් වලින් ලොකුම දක්ෂකම තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම නිසා සීලම පින් අතර වටිනාම පින වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමයි කියලා මේ කුළු ගැන්වීමක් ඔසවාත බීමක් හුවා දැක්වීමක් කරන චතුරාර්ය සත්‍ය ඊට පස්සේ ඒක ඒක සත්‍යයන් තම තම තමන් වහන්සේගේ ශක්ති ප්‍රමාණයෙන් විස්තර කරනවා ඒක ඉස්සල්ලාම මේ දුක්ඛ සත්‍ය පිළිබඳවයි කතා කරේ ඒක මහණෙනි ඇවැත්නි මොකද්ද මේ දුක්ඛ සත්‍ය කියන්නේ ඉතින් ජාති දුක ජරා දුක මරණ දුක ආදි වශයෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා බොහොම එදිනදා ජීවිතයේ ගමේ භාෂාවෙන් තේරෙන විදිහට දුක්ඛ දුක්ඛයෙන් පටන් අරගෙන ඒ කියන්නේ ජාති දුක, ජරා දුක, මරණ දුකෙන් පටන් අරගෙන ක්‍රමයෙන් ඊ타ත්ම දාර්ශනික මට්ටමට ගෙනලා සඳහන් කරනවා සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා සංක්ෂේප වශයෙන් ගන්නවා නම් පිටු කර දක්වනවා නම් මේ උපාදානස්කන්ධ පහ තමයි දුක වෙන්නේ කියලා. ඉතින් එතකොට අපි දන්නවා හොඳටම මේ ධර්ම ගැඹිරත්වයකටයි මේක යන්න හදාන්නේ. ඒක තමයි මේ සාරිපුත්‍ර සාංශය ඉරැඳගෙන යන්නේ. ඊට පස්සේ දැන් අපි පටන් ගන්න හදන්නේ ඒ උපාදානස්කන්ධ පහෙන් එක එකක් වෙන් කරගෙන මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අනුව ඉදිරියට පාද තබන්නයි. ඉතින් අහනවා අද ගත්ත පාඩේ අපි සිංහට හරාගත් හරව ගත්තොත් කතමේ චාවුසෝ පංච පාදානක් හඳා. ඇවැත්නි මම මේ මතක් කරා මේ සියලුම දුකට ලෝකේ පවතින තාක් සියලුම දුකට ප්‍රධාන හේතුව මේ අල්ලා ගැනීම පහක් උපාදානස්කන්ධ පහයි. එතකොට මොනවද මේ අල්ලා ගැනීම මොනවද මේ බදා ගැනීම මොනවද මේ උපාදාන කියන්නේ රූප උපාදානස්කන්ධෝ වේදනා උපාදානස්කන්ධා සංඥා උපාදානස්කන්ධා සංඛාර උපාදානස්කන්ධා විඥාන උපාදානස්කන්ධා මේ විදිහට රූප මගේ රූප කියලා අපි කොටසක් වෙන් කරගෙන තියෙනවා යම් සීමාවක් ඇතුළත මේ මේ ටික බාහිර මේක අජ්ජත්තයි කියලා අන්න ඒ අල්ලා ගන්නාලද රූප බාහිර හෝ වේවා අජ්ජත් හෝ වේවා ඒ අපි ප්‍රියයි හොඳයි මනාපයි කියලා අල්ලාගත් රූපමයි අපි වෙන් කරගත්ත රූප ටිකමයි දුක් දෙන්නේ. දුක්ඛ සත්‍ය වෙන්නේ. දෙක වේදනා කොටසක් තියෙනවා. ඒ වේදනා අපිම තෝරාගෙනයි විඳින්නේ නැත්නම් විඳවනවයි කියලා ඔක සිංහලෙන් කියන්නේ. විඳවනවා ඒ විඳවිල්ල තමයි දුක දෙන්නේ. අපි සාමාන්‍යයෙන් මේ ගැඹුරට යන්නේ ඉස්සලා සාමාන්‍යයෙන් කියනවනම් පුදුමාකාර ප්‍රයත්නයක් තියෙනවා මිනිස්සු අතරේ සැප සොයා යන ගමනක්. පුදුමාකාර බලාපොරොත්තු නොන්නේ මෙමෙන්න බලාපොරොත්තුක් තියෙන සපසවණ යන්න. නමුත් අවසානයේ හැරලා බලනකොට හැදිලා ලැබිලා තියෙන්නේ නම් දුකමයි. ඒක ඒක කොහම වුණත් අර සැපසොයා යන ගමනේ මෝඩ ගමනේ කවදාකවත් ඉවර කරන්නේ නැතුව මේ වේදනා මල්ල පුරව පුරව ඉන්නව නමුත් අන්තිමේ බලනකොට ඇතුළේ එකතු වෙලා තියෙන දුක් ගොඩක්. ඒ නිසා මේ සොයන වේදනාවමයි අපි ලං කරගන්න වේදනාවමයි අපිට දුක් දෙන්නේ. වගේම සංඥා වගේක් තියෙනවා හැඟුම් බරයක් හැඟුම් බර ගතිය සිංහල බුද්ධ ආගම එහෙම නැත්නම් ඒ අපේ પરම්පරාව අපේ කුලයේ එහෙම නැත්නම් එක එක එක එක දේවල් පිළිබඳ අපිට විශේෂ හැඟුම් කියනවා අපි හිතනවා ඒව නැත්නම් කැවුත්තක් නැති කෙනෙක් හැඟීමක් නැති කෙනෙක් වේදනාවක් නැති කෙනෙක් කියලා කියන්නේ මොහොත් මේ ඇති කරගන්න හැඟුම් වලින්මයි එන තාක් දුක් දෙන්නේ ඒක නිසා සංඥා උපාදානක් සංස්කාර කියලා අපි ළඟට එන සෑම දෙයක්ම අපි හැඩ ගහන්න හදනවා අපි භාවිතාර ගන්න හැමදේම සංස්කරණය කරනවා. අංග සංස්කරණය කරනවා නාඩගම් වල. පොත්පත් සංස්කරණය කරනවා මේ පොත් සුද්ධ කරනවායි කිය. ඒ වගේම අපේ දරුවෝ අපි හදනවා. ශිෂ්‍යයෝ අපි හදනවා. රාජ්‍යවරු රට්ටු හදනවා. ඉතින් নানা ප්‍රවිධයට අපේ වැඩ මෙව හදන එක තමයි. අන්නේ හැදිල්ල හදන්නේ නම් මේක හොඳ කරන්නයි, ලස්සන කරන්නයි, කල්පවතින්නයි. නමුත් අවසානයේ හදන්නගේ සංස්කරණය කරන්නගේ පැත්තෙන් බැලුවොත් මේ කරපු සංස්කාර සේරම නැත්නම් සංස්කාර ස්කන්ධය සංස්කාර ගොඩ සංස්කාර කන්ද සංස්කාර කය තමයි දුක දෙන්නේ අන්තිමට විඥානය කියලා මේක රූපය මේක වේදනාය මේක සංඥාය මේක සංස්කාරය කියලා වෙන්කොට හඳුනා ගන්නා ගතියක් ගස්කල් වලින් පරිබාහිරව තිරිසන් සතුන්ටත් වැඩිය හොඳට සූක්ෂමව තියෙනවා අපේ පරිණාමේ manussත්වයේ තුල. අන්න ඒ විඥාන ස්කන්ධය අපි නිතරම පාවිච්චි කරන්නේ එයාගේ රුචිකත්වනේ මගේ රුචිකත්වය එයාගේ හැඟීමනේ මගේ හැඟීම මගේ හැඟීමට කටයුතු කරන එක තමයි මගේ වැඩේ කියලා මේ හිත මම පෙන්නන මේ මගේ රුචිකත්වය ළඟා කරගැනීම තමයි පෘථග්ජනයාගේ තියෙන ප්‍රධානම නොනිමෙන සටන. අන්තිමට බලනකොට බෙදාගෙන තියෙන්නේ මගේ කියලා නැත්නම් මගේ හිත කියලා සම්පූර්ණ කිසිසේත්ම විශ්වාස කරන්න බැරි මේ සහචරේ චග්ගෝලෙක් මත තමයි ගමන ගිහිලා තියෙන්නේ. අන්තිමට බලනකොට එයා බල්ලා තියෙන්නේ අපිව දාස් භාවයටපත් කරගෙන එයාගේ ගමන කරගන්නයි. ඒක නිසා අපි මේ හිත අපේ වාසියේ පවත්තමින් ලෝකේ ගමන් කරන නැත්නම් අපි හිතට වාල් වෙලා ගමන් කරනවා කියලා බැලුවොත් මරණ මොහොතේදී අනිවාර්යයෙන්ම තේරෙන පටන් අර ගන්නවා අපි කරලා තියෙන මෝඩකම් වල ප්‍රමාණය. මේ ජීවිතයේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හදන පෙන්වන්න හදන චතුස්සස්ති දකින්න නැතුව මැරෙන්න සිද්ධ වුණොත් අවසානයේදී මේ හිත කියන එක අපිට පෙන්නන උලිලි පාන හැටි අපිව හාස්‍යයට ලක් කරන හැටි ජාතියේදී ජරාවේදී ව්‍යාධි මාර්ගයේ තියෙනවා. ඉතින් මේ පහ ඒක නිසා සාරිපුත්‍ර සාංශට අවශ්‍යයි සක්කා මේ සම්මා දෘෂ්ටියට දාලා මේ වගේ තියෙන්න පුළුවන් අන්ත දෙක අතහැරලා මේ පන භාවනා කරන්න ආ වූ Tamange සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ඒකට බණ භාවනා කරන අයට පෙන්වන්නේ. ඒ නිසා උන්වහන්සේ මේ ස්කන්ධ පහ රූප රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ සංස්කාර උපාදානස්කන්ධ සහ විඥාන උපාදානස්කන්ධ මෙතන උද්දේශ නිද්දේශ වශයෙන් නම් කර පෙන්නනවා. ඊට පස්සේ මේයින් අල්ලන්න පුළුවන් ආධුනිකට දැන ගන්න පුළුවන් දැක ගන්න පුළුවන් පළවෙනියම දක්වන රූප උපාදානස්කන්ධය මතු කරනවා එකින් එක එකින් එක එකින් එක මේ වෙන් කරගනිමින් වෙන් කරගනිමින් යනවා වාගේ කතමං චාවසෝ රූප උපාදානස්කන්ධා මේ රූප උපාදානය කියලා කියන්නේ මොකද්ද ඒකෙදී සඳහන් කරලා තියෙනවා චත්තාරි මහා භූතානි උපාත්තස උපාදා රූපානි මේ හතර මහා භූතයෝ තමයි මේ ලෝකේ තියෙන සේරම ලෝකය විශ්වය එහෙම නැත්නම් <clears throat> රූප කියලා අපි ගන්න දේ ඔක්කොම හැදිලා තියෙන මූලික ධාතු හතරේ. ඒකේ හේව නැලි ගොඩක් තියෙනවා. නමුත් ප්‍රධාන නළුව හතර දෙනයි මේකේ ඉන්නේ. ඒකට කියනවා චත්තාරි මහා භූතානිච චතුන්නම් මහා භූතාන උපාදාය රූපං. ඒ හතරත් ඒ හතරෙන් ඇතිවෙනා විවිධ හේව නැලිත් ඒ හතර මතින් මතුවෙන හේවණලිත් කියන මෙන්න මේක තමයි මේ ලෝකය මේ රූපය සකස් කරන්නේ. රූප උපාදානස්කන්ධ කියලා ගත්තාම අපි දන්න, අපි දැකපු, අපි අහපු කොටස තමයි වැටෙන්නේ. නමුත් අපිට අන්වේ ඥාන වශයෙන් තේරුම් ගන්න පුළුවන් අපි නොදැක්ක, නොඅහපු, නොවිදපු රූප කොටස් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ නාහපු නොදැක්ක නොදන්නා කොටස් තව තව දැක දැන ගණ්ඩායි අපි මේ ජීවිතේ හම්බ කරන්නේ. නමුත් ඒ දැක දැන ගැනීමෙන් දකින ආහන දාන්න රූප වැඩි වෙන්න වැඩි වෙන්න ඒ වාකරේ යම් ආකාරයක උපාදානයක් ආසාව නිසා හෝ තරහව නිසා ඇති වුණොත් වෙන්නේ නම් දුක වැඩි වෙන එක තමයි. ඒ නිසා වැඩි වෙන්න වැඩි වෙන්න වෙන්නේ කොහෙත් තියෙන්නේ බෙදලා කපලා බලනකොට හතරමහා භූතයක්. නමුත් අපිට කවදාකවත් ඒ විදිහට බලන්න හිත දෙන්නේ නැහැ. අපි බලන්න මේ හතර මහා භූතයන් විසින් ඒ වෙලාවේ නාඩගම රංගපාන නාඩගමේ තියෙන භූමිකාව චරිතය අනුව තමයි අපි හඳුනා ගන්න හදන්නේ. මොකද මේ අඳින්නේ එකම මිනිස්යා බව. අපි 18 සනි නටනවා 18 සනි නැටුවට ඒ සම්නිමූණු 18ක් තුනට එකම මිනිහා තමයි නටන්නේ. ඒ කියන්නේ සම්නිමූණ වෙනස් වෙනකොට යක්ක නාඩගම මෙතනින් ගියාම ඒ උසුළු විසුළු කරන්නගේ නාඩගම එක එක නාඩගම් නටන නමුත් එක මිනිහා තමයි නටන්නේ වෙස්මුණු වෙනස් වෙන එකයි වෙන්නේ. ඒ වගේ මේ හතර මහා භූතයෝ තමයි මේ ලෝකයේ තියෙන රොක්කෝම රූප වලට මුල් වෙලා තියෙන්නේ. නමුත් මේ නාඩගමේ හැටියට එක එක එක වලට අඳිනවා. එතකොට අපිවට සම්මත අනුව විවිධ නම් දෙනවා. ඉතිව වැඩිව කියනවා නම් පොහසත් කියලයි ලෝකයා හිතන්නේ. නමුත් වැඩිව තිබුණත් අඩුව තිබුණත් තියෙන්නේ මේ හතර දෙනා විතරයි කියලා දැනගත්තාම ඔක්කොමලා එක විදියට පොහසත් නැත්නම් ඔක්කොම එක විදියට දුප්පත්. ඇත්තට බැලුවොත් නම් මේක දුකටපත් කරන්න. ඒ නිසා ඇත්තටම දුප්පත් තමයි කරන්නේ. අපි හිතන්නේ වැඩි වැඩියෙන් රූප ධර්ම වැඩි වෙන්න වැඩි වෙන්න අපිට ඕන කරන දේවල් පොහසත් කියලා. නමුත් මේ පෙන්වන්න දන්නේ සාහිත්‍ය සංශ මේක එහෙම කිව්වට අපේ අත්තල මුත්තල කිත්තල කිර කිත්තලයි කාලේ පටන් එහෙම කියාන ගියාට නරකද මං හිතන විදිහට මං කියන විදිහට බැලුවොත් නැත්නම් මේ සම්‍යක් දෘෂ්ටිය දාලා බැලුවොත් කියලා ඒ රූප පිළිබඳව કોઈ තාලෙන් නැතුවත් මෙතන තියෙන හතර දෙනයි කියලා පෙන්ලා දීලා තියෙනවා. ඉතින් යම් තැන්වලදී ਸਰවචනාසිගේ දේශනාවේදී යම් කිසි කෙනෙකුට නාම ධර්ම පිළිබඳ හොඳ අවබෝධයක් නාම ධර්ම පිළිබඳ හොඳ පරිචයක් අත්දැකීමක් තියෙනවා. නමුත් රූප ධර්ම ගැන එච්චර දැනීමක් අඩු නම් සර්වචනාංශයේ සඳහන් කරන යම් තැනක විශේෂම රාහුල වාද වගේ සූත්‍රවල ච ධාතුරෝ යම් පුරුෂෝ රාහුල කියලා. රාහුලේ මේ පුරුෂයෙක් කියලා කියන්නේ තමයි මිනිස්සෙක් කියලා කියන්නේ ජීවියෙක් කියලා කියන්නේ මේ ධාතුන් හයක්. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ විඥාන. එතනදී විඥාන කියන එක යටතේ නාම ධර්ම සේරම පිටු කරලා පෙන්නනවා රූප ධර්ම මතු කරලා පෙන්නනවා එක එකක් වශයෙන් පට වියාපෝ තේජෝ වායෝ ඒව අතර තියෙන පරිච්ඡේද රූපයේ වශයෙන් ඒව වෙන්කර දක්වන අතරමැද හිතස ආකාශ ධාතු වශයෙන් නමුත් හුඟ දෙනෙකුට ඒකේ විශේෂයෙන් රාහුල ස්වාමීන් වහන්සේ පෙන්නපු එකක් උංග දෙනකොට තියෙන්නේ රූප ධර්ම පිළිබඳව භෞතික විද්‍යාත්මක දැනුම තියෙනවා නාම ධර්ම පිළිබඳ දැනුම අඩුයි එතකොට පංචස්කන්ධයට කඩලා පඨවියාපෝ තේජෝ වායෝ ආකාශ කියන ඔක්කොම රූප කියන තනි වචනට දාලා අර විඥාන කියලා ගත්ත නාම කොටස වේදනා සංඥා සංඛාර විඥාන කියලා හතරට කඩලා පෙන්නනවා එකමයි කොටින් කියනවා නාම රූප දෙකමයි නාම කොටස විශ්ලේෂණය කරන්න ඕන නම් ඒක වේදනා සංඥා සංකාර විඥාන කියන හතරට කඩනවා. රූප එහෙමම පේනවා. රූප කොටස විස්තර කරන්න ඕන නම් පට වියාපෝ තේජෝ වායෝ ආකාශ කියලා නාම ධර්ම විඥාන වශයෙන් පේනවා. ඉතින් මේ දෙක දෙන්නේකට කිව්වට අඩු කරලා බලනකොට නාම රූප දෙක තමයි. ඉතින් මෙතෙන්දි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සාමාන්‍ය රූප කොටස් පිඳු කරලා නාම කොටස් හතරට කඩලා පෙන්වන ක්‍රමය. මේක හොඟක් ප්‍රසිද්ධයි මේ බණ පොත්වල. ඊට පස්සේ එතනින් අතර වෙන්නේ නැතුව රූප කොටස අරගෙන ඒක පතුරු ගහලා බලන්න. විසුතුරු කරලා බලන්න. විස්තර කරලා බලන්න. එතකොට වෙනවා පට වියාපෝ තේජෝ වායෝ. සා ඒකේ තියෙන උපාදා රූප වශයෙන් තමයි මේ ටික පෙන්වන්න තියෙන්නේ. මේ විදිහට අපිට හදාරන්න වෙන්නේ රූප ධර්ම හදාරනවායි කියලා නාම රූප දෙකේ රූප ආධාරණවයි කියලා මේ සතර මහ භූතය තමයි. පඨවි ආපෝ තේජෝ වායෝ. ඊට පස්සේ උන්වහන්සේ අපිව විශේෂඥ නැත්නම් විශේෂිත කරපු පාඩම් පන්තියකට අරගෙන යනවා. දුකට හේතුව පංච උපාදානස්කන්ධයි පංච උපාදානස්කන්ධ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයි. ඒකේ රූප කොටස විතරක් අරගෙන ලොක් කරලා බැලුවොත් ඒකේ තියෙන පටවියාපෝ තේජෝ වායෝ පමණයි කියලා විස්තර කරලා උන්වහන්සේ සඳහන් කරනවා මේ පටවි ධාතුව මේ රූප ධර්ම ඇතුළත පිටත කියලා දෙකකුත් තියෙනවා. මේක අවශ්‍යයි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පෙන්වන්න හදන දර්ශනයට යන්න. සමහර රූප කොටස් ඇතුළත වශයෙන් අපි බාර ගන්නවා සමහර රූප කොටස් පිටත වශයෙන් බාර ගන්නවා. මෙන්න මේ දෙක දාර්ශනික වශයෙන් ලොකු වටිනාකමක් තියෙනවා. නමුත් රළු වශයෙන් දල වශයෙන් හඳුන්වා දී කරනවා අත්තිබික්කවේ අජ්ජත්තපට විධාතු අත්ති පහයි බහිද්ධා පට විධාතු. මේ පට විධාතුව ගත්තොත් මේ කියන පෘථුවිය කියලා අපි හඳුනන තද ගතිය මෙලෙක් ගතිය මෘදු ගතිය ගොරෝසු ගතිය බර ගතිය හැලු ගතිය කිය අපි පටවි ධාතෝ කියලා අපි හඳුනාගත්තොත් ඒකේ තියෙනවා මේ මම මාගේ කියා ගන්න පටවි ධාතෝ වර්ගයක් තියෙනවා එයින් පරිබාහිර පටවි ධාතෝ වර්ගයක් තියෙනවා මේ විදිහට දෙකට කඩලා ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ අහනවා අපි ගමු ඉස්සර වෙලා මමයේ කියා ගන්න අජ්ජත්තයි කියා ගන්න ඇතුළතයි කියා ගන්න පටවි ධාතු. ඊට පස්සේ ආනවා කතමංචාවසෝ අජ්ජත් පටවි ධාතු. මේ පටවි ධාතු අජ්ජත්යි කියලා ඇතුළට ගන්නෙ මොකද්ද? පටවි ධාතුයන් අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදීනා. ඩෙෆිනිෂන් එකක් දෙනවා නැත්නම් නිර්වචනයක් දෙනවා මේ අජ්ජත්ත අපි අජ්ජත් බහිද්දා කියලා දෙකට කඩනකොට යම් කොටසක් අපි ඇතුළතයි කියලා බාර ගන්නවනම් ඒක පච්චත්තන් අත්දකින්න පුළුවන්. බාහිරේ තියෙනවා මේ අජ්ජත්තේව මාර්ගයෙන් අත්දකින්න මිසක ඍජු අත්දැකීමක් ලබන්න බෑ. ඇතුළත තියෙනවා අපිට පච්චත්තන්. ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ කොටස මෙහෙමයි කියලා අත්දකින්න පුළුවන්. ඒක වෙන්කොල හඳුර ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. කක්කලං හරිගතං ඒක කර්කශයි. පටවි ධාතුව අපි හඳුනගන්නේ කාර්කේශ බව වාගයෙන්. ඒක අපි කියනවා රළු ගොරෝසු බව. බර බව. නමුත් ඒක හරියටම තේරුම් ගන්න නම්, ඒ කියන්නේ පටවි ධාතුව දාර්ශනික වශයෙන් හරියට තේරුම් ගන්න නම් මේ බර බව කියනකොටම බර දෙයකට කවදාකවත් ලෝකේ පවතින්න බෑ සාපේක්ෂ සහැල්ලු භාවයකට නැත්නම් සහැල්ලු භාවයට සාපේක්ෂව මිස. ලෝකේ කිසිම විදියකට මු르දු භවකට පවතින්න බෑ කර්කශ භාවයක සාපේක්ෂත්වේ නැතුව. ලෝකේ කවදාක සුමුදුකමක් තියෙන්න බෑ ගොරෝසුකමකට සාපේක්ෂ නැතුව. ඒ නිසා එකක් පෙන්නුවාට ඒක නිකන් සතපය කාසියක් පෙන්ලා ඒකේ ජෝත්‍යජ්ජුන්ගේ මුණ පෙන්නුවාට අපි දැනගන්න ඕකේ යටපැත්තේ සතපහ කියන මුණතකුත් තියෙනවා. ඉතින් මෙතන පෙන්වන්නේ මේ හරියට නාම රූප ධර්ම වලින් රූපය අරගෙන රූපේ ගොරෝසු මේක අරගෙන ගොරෝසු මේකේ ගරු ලකුණු පෙන්වනවා. අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම් මෙන්න මේ ටික අපි බදාගෙනයි ඉන්නේ ලෝකේ තියෙනා වූ මේ රූප ධර්ම වලින් යම් පටවි ධාතු කොටාශයක් අපි මම මාගේ කියා ගන්නවද අජ්ජත්ත කියා ගන්නවද ඇතුළතයි කියා ගන්නවද ඒකේ තියෙන ලක්ෂණ ටික තමයි අජ්ජත්තම් කියනකොට පච්චත්තම් අජ්ජත්තයි කිව්වනම් අත් දකින්න පුළුවන් ඒ කොටස Taman හැම වෙලාවෙම අත්දකින්නව නෙවෙයි අවධානයේ මනස්කාරය යෙදුවොත් අත්දකින්න පුළුවන්. කක්කලං කර්කශයි කරිගතං ඒක පිඩු වෙලා පවතින්නේ ස්කන්ධයක් වශයෙන් කයක් වශයෙන් කන්දක් වශයෙන් පිඩු වෙලා පවතිනවා. උපාදින්නම් ඒක මම වගේ කියනවා. මේක මම රකින්න ඕනේ මේක මම අරසා කරන්න ඕනේ ලස්සන කරන්න ඕනේ කියලා අපි වග කියන ගතියක් තියෙනවා මගේ රූප ධාතු වලට ඉතින් කවුරු බලයිද මම බලන්න එපායි කියලා උපාදීන ගතියක් තියෙනවා සෙය්‍යති ඉඳන් කොහොමද කේසා ලෝමානා කාදන්තා තචෝ මන්සන් ආහාරෝ අට්ටි අට්ටි මිච්ඡාති වශයෙන් දෙතිස් කුණපේ පෙන්නනවා එතකොට මේ එක එකක් අපි අද ප්‍රශ්න සාකච්ඡාදී ගත්ත විදිහට ගත්තොත් මේ කේසා කියන ධාතුව කෙස් කියන කොටස අපේ ශරීරයේ තියෙන පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන එකෙන් අපි නැත්තම් ගත්තොත් ඝන ද්‍රව වායු සහ උෂ්ණත්වය කිය. භෞතික විද්‍යාවේ උගන්වනවා ප්‍රධාන වශයෙන් ඝන ද්‍රව වායු තර්මල් ෆිසික්ස් කියලා එකයි හතරක් තමයි පෙන්වන්නේ. ඒකමයි මෙතන සමාන්තරව යන්නේ ඝන දේවල් පටවි වශයෙන්ුත් ද්‍රව දේවල් ආපෝ වශයෙන්ුත් වායෝ කොටස් වායෝ වශයෙන්ුත් ඒ උෂ්ණ සීතල ගතිය තේජෝ වශයෙන්ුත් පේනවා. එතකොට මේ කේසා කියන කොටස වැටෙන්නේ ඝන ඝන දේවල් වලට. ඉතින් ඒකේ තියෙන මේ පච්චත්ත ලක්ෂණය තමයි ඒ කෙස් අත ගන්නකොට අපිට හැඟීමක් එනවා. කෙස් ගහේ කෙලවර අත ගන්නට එන්නේ මුල අත ගෑවෙන්න ඕන. කෙස් ගස් වල කෙලවරට යනකොට අවිඥානිකයි මුලට එනකොට අත ගෑවෙනවා. ඒ නිසා අපිට කෙස් තියෙන තැන් අත ගාලා අත් දකින්න පුළුවන්. ඇස් දෙක වහගෙන හරි අත් දකින්න පුළුවන්. කක්කලන් ඒක ගොරෝසු ගතියෙන් තමයි අත් දකින්නේ අපි. කරි ගතන් ඒවා ඒ විහිරි යන ගතියක් නැහැ. කෙස් ගහ ගිවි යන ගතිය නේක ඔක්කොම පිටු වෙලා අල්ලගෙන ඉන්නවා. උපාදින් නම් ඉතින් මේ කේශ කල්යාණේ කියලා අපි මේක අල්ලගෙන ඉන්නවා. උම ආසාවෙන් මේ තරුණ වයසේදී විශේෂයෙන්ම සුසු කාල කේසා කියලා කළු කෙස්සති වයසේදී හරි පුදුමාකාර විදියට මේ මේකට බැඳීමක් කියනවා කවුද වැඩියෙන් බැඳලා ඉන්නේ කියන්නේ මං යන්නේ නැහැ මොකද ඒක තරහ වෙනවා කට්ටිය. ඒ කොහොම හරි බැඳීමක් නැහැ කියලා නම් කියන්න බෑ. ඊට පස්සේ මේ ශරීරයේ ලොම් අරගත්තාම කෙස් ලොම් නිය දත් ආදි වශයෙන් ගත්තා මේ පහට තමයි මේ රූපලාවන්‍ය බිස්නස් එක යන්නේ. ඒ කියන්නේ පිටත පේන්න තියෙන දේවල්. ඉතින් මේ සෑම දෙයකටම අපි කොච්චරක් මේක නියපොත්තේ නියමලක් ආවත් හරියට කනගාටු වෙලා ඒක හදලා ඒක උපදාගෙන එහෙම නැත්නම් ඒ වර්ණාලීප කරගෙන ඒක මගේ කියාගෙන අල්ලපු ගෙදර එක්කනට වැඩිය ලස්සනයි කියන්නේ පුදුමාකාර එකක් කියන එක බොරුවක් නෙමෙයි. මේ සාරිපුත්‍ර සංසය මවනවා වෙන්න බෑ. මම හිතන්නේ අද කාලේ හිටියනම් මේට වැඩි වචන ටිකක් දායි. එදා කාලෙත් තිබිලා තියෙනවා ටිකක්. ඉතින් මේක දිහා බලලා කෙස්ලොම් නියදත් වශයෙන් මේ ඔක්කොගෙම අජ්ජත් ලක්ෂණේ තියෙනවා. මේක තමයි මමයා කියාගන්නේ. ඊට පස්සේ පච්චත්තං ලොම් නියදත් මේ සෑම දෙයක්ම තියෙන බවට අපි නිතරම පරීක්ෂාවක් තියෙනවා අපේ. ඒවා කෑලි කැඩිලා ගියොත් අපි බොහොම ඉක්මනට පිළියම් කරනවා. මොකද ඒක මේ ආධ්‍යාත්මිකයි මේ ඒකට මම වග වෙන්න ඕනේ. මගේ ශරීරය මේ පවත්වාගෙන යන්නේ. ඒක ඇත්තට මානව අයිතිවාසිකමක් එනකොට ඒක තියාගෙන ඉන්න පුළුවන්. නමුත් මේක ඇතුලේ තියෙන මේ උපාදින්න ගතියයි මේ සාරිපුත්‍ර සංසය පෙන්වලා දාන්නේ. කක්කලං කරිගතං උපාදින්නා. ආන්නේ විදිහට මේ 32ක් ධාතු කොටස පෙන්ලා කියනවා තවත් යම් වූ මෙන්න මේ කොටසට වැටෙන කොටසක් තියෙනවනම් ඒකට අපි කියනවා අජ්ජත් පටවි ධාතු කියලා. තේජස් කොටස වලට අපි කියනවා අජ්ජත් පටවි ධාතු කියලා. ඒ එක පරිච්ඡේදයක නිමාවක්. ඊට පස්සේ කියනවා යාච අජ්ජත පටවි ධාතු යාච පට බාහිදා පටවි ධාතු පටවි ධාතු රේවේසා. හැබැයි හොඳට භෞතික විද්‍යාඥයෙක් බැලුවොත් කෙනෙක් අජත්තයි කියන මේ පටවි ධාතු වලත් කෙනෙක් මේක මගේ නෙවෙයි කියලා බාහිරට දාන පටවි ධාතු වලත් වෙනසක් නැහැ භෞතික විද්‍යානුකූලව. ඔක්කොගෙම තියෙන්නේ ඒ අර කර්කශ ගතිය, කොරස් ගතිය, සුමුදු ගතිය, බර ගතිය, හැලු ගතිය, තද ගතිය, මෙලෙක් ගතිය කියන ගතිවල ඒව කවදාකවත් මේක මම ඉත්‍ත්‍යාවග්ගේ තියෙන පටවිදාසුද පුරුෂයෙකුගේ තියෙන පටවි ධාතුද කෙස් වල තියෙන එකද ලොම් වල තියෙන එකද මොනම දෙයක්වත් පිළිබඳ හැඟීමක් පටවි ධාතුවට නැහැ. ඒ වූ අජත්ත බහිද්දා මේ පටවි ධාතුවෙන් කොටහක් අජත්තයි කියලා අරගෙන ඒක මම වග වෙන්න හදනවා. ඒක මට ඕනේ තාලෙට තියෙන්න ඕනේ. ඒක මම මට ඕන විදිහට හැඩ ගහ ගන්න ඕනේ කියලා මේ කරන්න හදන වැඩපිළිවෙලයි මේ සාරිපුත්තු සාංශ පෙන්වන්නේ. නමුත් පඨවි ධාතු රේවේසා දෙකම හුදු පඨවි ධාතු පමණයි. ඉතින් මේ අධ්‍යත්ත පඨවි ධාතුවේ තියෙන උත්පාදින්න ගතිය ඔය අපි කතා කරපු අසුභ වාහන පැත්තෙන් බලනකොට යම් විටක ලොකු දර්ශනයක් අපිට ඇති කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ කෙස් කේශ කල්යාණයක් වශයෙන් අපි උපදාලා වර්ණ ගන්නලා තිබ්බට බැරි වෙලාවකත් කොහිලාල මාළුවක කිස් ගහක් තිබිලා කනකොට කටේ පැටලුනොත් අර කල්යාණ ගතිය නම් නැහැ. ඒක වක්කාරින තරමට මේ කෙස් ගහ අප්‍රසන්න වෙන්න ඉඩ තියෙනවා. සුප් එක තිබිලා වැලට ඇදිලා එනවා දැක්කොත් අපිට කවදාකවත් කෙස් ගහලව කාලා පැත්තක දාලා සුප් එක බොන්න බෑ. අපිට පේන්නේම මේ කෙස් ගහ වැටීම නිසා මේ සුප් එකේ තියෙන සම්පූර්ණ අර තියෙන වර්ණවත් ගතිය, පෝෂ්‍ය පදාර්ථ ගතිය මහන්සිච්ච මොකක් අපේන්නේ. ඒක නිසා මේක අජ්ජත් වශයෙන් තියෙනකන් තෙල් ගාලා උපදාලා මේ කොණ්ඩ මොස්තර දාලා හදාගෙන ඉන්නකට පුදුම ආඩම්බරයක් තියෙනවා. නමුත් මේක බහිද්දා වෙච්ච ගමන් අර වගේ ගැටුමක් ඇති වෙච්ච ගමන් අපි ළඟ තියෙන සම්පූර්ණ වෙනස් දෙයක්. මේ එකමයි. මේ මොහොතකට ඉස්සලා කිස් කැහි මේ ඔළුවේ තිබුණ එකමයි. නමුත් ගැලවිච්ච ගමන් බහිද්දා වෙච්ච ගමන් වෙනස්. ඉතින් මේක පිළිබඳව හොඳ ලස්සන කතාවක් අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරා මේ දණ්ඩ කල්යාණය ගැන. දණ්ඩ කල්යාණයේදී ඉතින් අපි පව ටූත් බ්‍රෂස් දානවා, නිකන් ටූත් බ්‍රෂස් දානවා, අර බැලුව මේ බැඳුම් බැඳගෙන දත් මැද බැඳ ඉනවා. ඉතින් ඔහොම කරාන හිටියට කොහොම කෙරුවක්වත් ওই දත එක දෙක සමහර ලාට දිරනවා, පණුව කනවා. ඉතින් අපි පණුව කනකොට කරන්නේ ඔක ටෙම්පරරි ෆිලිං එකක් හරි දාලා මොකක් හරි දාලා කොහොම හරි ආරස කරන්න කියලා කවදා හරි කියලා හිතමු. දොස්තර මහත්තයා කිව්වයි කියලා දන්ත ශල්‍යවරයා මේක තිබ්බොත් නම් මේ ඇතුළට විෂ බීජ යන මේ ගලවන්න ඕනේ කියලා. ඉතින් එතකන් අපි උත්සාහ කරන ඇත්තටම පණ රැක ගන්න නමුත් බැරි වුණොත් දොස්තර මහත්තයා කියන තැන කියලා කට අරගෙන ඉන්න වෙනවා. ඉතින් මේ මනුස්සයා ඉන්ජෙක්ෂන් ගහලා උකට නැගලා ගහක් ගලවනවා වගේ අම්පරලා ඉතින් අඬලා කොහොම හරි ගලවලා ඉතින් අර පීතු රෝඩ තියෙනවා කියලා අද්දේ හොදාගෙන ඉනවා. එනකොට කිව්වොත් මේ එළිය අරන් තිබ්බ කාය කටේ දාගන්න කියලා. මේ ඔයාලඟ තිබුණ එක මට ආයෙත් පොඩ්ඩක් ෆිටිංස් බලන්න ඕනේ මේක පොඩ්ඩක් දාන්න කියලා කාටද පුළුවන් කියලා බලන්න. දත ගැන දත යුත්තේ ඔන්න ඔච්චරයි කියලා ඥානද සාංශ කියනවා. ඒ සේරම අර 32කට පේ වෙලා ලස්සනට තියෙනකොට අපි ඒකේ අංගලක්වත් එහෙම වෙන්න දෙන්නේ නැහැ. පුදුම විදියට හැඩේට ස්වභාවයට හරියට කරු කරනවා. නමුත් ඒක කරදරයි කියලා ගලවපු ගමන් අත ගන්නවක්වත් දකින්නවක්වත් එහෙම කවුරු හරි කියනවනම් ඇත්තටම මේක සભ્ય නෑ වාගේ. මේක උඹේ කටේ තිබුණ එක නිකන් කටේ දාපන් සූප්පු කරපන් කිව්වොත්. ඔන්න අසුභ භාවනාවේ ස්වභාවය. ඒ වගේම තමයි මේ බත් ගැන සඳහන් කරනකොට අපි සාමාන්‍ය හොඳේ වැදගත් කෙනෙකුට මේ සංග්‍රහයක් වශයෙන් කරන්නේ භෝජන සංග්‍රහයක්. ඒ නිසා අපි සම්පූර්ණ අපේ ශක්ති ප්‍රමාණයට සෑම ආහාර ද්‍රව්‍යෙම මේෂයක් උඩ තියලා අපි ඒක වැදගත් අමුත්‍යකට එන්න කියලා. ඉතින් බොහොම ඒක ලොකු සැලකිල්ලක් තමයි භෝජන සංග්‍රහය සම්භාත්ත මිත්‍ත කියලා කියන්නේ. අපිට ඒකට එකට අපි බත් කාව කට්ටිය අඹ යාළුවෝ කියලා කියන්නේ. නමුත් මේ ඒ විදියට ගිහිල්ලා දැන් එයා ඒ බත් පිට බෙදාගත්තා. Taman tamanගේ බත් පත බෙදාගත්තා. බෙදාගෙන යන වෙලාවේදී Taman මේක ආ හොඳයි දැන් අපි කෑම ගනිමු කියලා. අපි බත් එක අපි ඇනුවයි කියලා හිතමු. අත දාලා ඇනුවට පස්සේ කවදාකවත් ඒ බත්පත කාටවත් කතා දෙන්න බෑනේ. අත ගෑවිච්ච පමණයි. ඒකේ තියෙන අර දක්ෂිනේය ගතිය පූජනීය ගතිය නැතිලා යනවා. ඒක නිසා සරුවචනසේ සඳහන් කරනවා කෑමක් ගන්නකොට මතක් කරන්න කියලා පටිසංකායෝනිසෝ පින්ඩපාතම් පරිසේවාමි. මම බොහොම සීයෙන් බුද්ධියෙන් යුක්ත මේ ආහාර වළඳනවා. මේ බත් එක මට දෙන්න ඉස්සරලා ඕනම කෙනෙකුට බොහොම ගෞරවණීය විදිහට දෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් මගේ අත ගෑවිච්ච ගමන් පිළිකුලක් බවටපත් වෙනවා. ඊට පස්සේ කාටද දෙන්න පුළුවන් අම්මට පුළුවන් දරුවට දෙන්න. දරුවෝ සමාජලාට අම්මා අනපුවක් කන්න කැමති. නමුත් වෙන කෙනෙකුට දෙන්න බෑ. ඉතින් නමුත් අපි හිතුවොත් එහෙම තා පොඩ්ඩක් යාර ගිහිල්ලා කටට දැම්මට පස්සේ කණේක පිට පේන තිබ්බත් ඒක අසභ්‍යයි. කන බත් එකේ පීඩ පේන්න තිබත් අසභ්‍යයි. ඊට පස්සේ ගිල්ලට පස්සේ වමන කෙරුවොත් අපිට කාට හරි කිව්වොත් නික බලපන් කියලා ඒකත් හරි කැතයි. හොඳ නෑ ගැළපෙන්නේ නෑ. නමුත් අර මේ සිටියේදී බලන්න ඒකේ වර්ණ ගතිය, సంతාන ගතිය, හැඩතල, එසවිස මේ පිළිගන්නේ නැති සේරම නමුත් වමනෙට ගියාට පස්සේ සේරම එළියට එන්නේ අර ඔක්කොම කලවම් කරලා ඇතුලේ තියෙන ඕජාවත් එක්ක එළියට ආවට පස්සේ බොහොම පුදුමාකාර විදිහේ අප්‍රසන්න ගතියක. නමුත් ඒක වමනය කරන්න ඉස්සලා බඩ ඇතුලේ තියෙනකොට නම් අපේ ඕජා වෙන්නේ ඒක තමයි. පෝෂණය වෙන්නේ ඒක තමයි. නමුත් එළියට ගියොත් පටවි මේක බාහිර වෙච්ච ගම පුදුම විදිහට මේක මේ ආකල්පවල වෙනසක් ඇති වෙනවා. ඉතින් ඊට පල්ලෙහාට ගිහිල්ලා පස්සෙන් එළියට ගියාට පස්සේ කතා කරන්න හොඳ නැහැ. ඒක එතකොට මේ බණටත් එක්ක කැතයි වගේ. ඒක නිසා මම ඒකෙත් ඉතුරු කරනවා. ඒක කරන්න යනකොට හැංගෙනවා අපි. කැම මේසෙත් නම් අතින් අඬ ගන්න ඇවිල්ලා සාදරවලු අඬ ගන්න එන්නේ. පස්සේ කුටු කුටු ගන්න වැසිකිලි කොහෙද තියෙන්නේ? ඇයි ඒ? ඇතුල් කරන වෙලාවේදී බොහොම නම්බුකාරයි සෙරමෝනියල්. පිට කරන වෙලාවට ගියාම පුදුමාකාර වෙනසක් නැතිේ. ඉතින් මේක දිහා බලනකොට පේනවා අජ්ජත් වශයෙන් මේක තියෙන තාක්කල් උදරියන් කියලා තමයි මේක සඳහන් කරන්න බලට ගත්ත ආහාර කරීසං කියනකොට ඒක අසුචි පාටපත් වෙලා ඇතුලේ තියෙනකන් අපි මේක උපදාගෙන ලස්සන කරගෙන ඉන්නේ අජ්ජත් වශයෙන් මේක මම වග බලා ගන්න ඕනේ. බැරි වෙලා හරි උටින් හරි පල්ලෙන් හරි එළියට ගියොත් ඊට පස්සේ අරකේ ගතිය නැහැ. මේ සාරිපුත්‍ර සාන්තේ සඳහන් කරනවා මේක මේ ඇතුළත කියාගෙන අපි නම්බු කරන්න හැදුවත් පිටත කියාගෙන මේක එළියට ගියත් මේකේ තියෙන්නේ පටවි ධාතු විතරයි කියලා තේරෙනවා නම් උකි ඔච්චරම ආකල්පමය වෙනසක් ඇති කරන දෙයක් නැහැ. හැබැයි ඒ විදිහට බලන්න පුළුවන් නම් මේකේ කෙස්වලක් තියෙන පටවි ධාතු, ලොම්වලක් තියෙන පටවි ධාතු, මේ ඔක්කොම තියෙන පටවි ධාතු මේ එළියේ තියෙන ගස්කල් වල තියෙන පටවි ධාතු කියලා ගත්තොත් ඒ මිනිස්යාගේ දර්ශනය එහෙම නැත්නම් එයා ඒ ඇති කර ගන්නා වූ සම්‍යක් දෘෂ්ටිය නිසා ඒ Taman තුල තියෙන දැනටම උපාදින්නම් කක්කලං කරිගතං අජ්ජත්තං පච්චත්තං කියන මේ ආධ්‍යාත්මික වූ ප්‍රත්‍යක්ෂ කළ හැකි වූ මේ ගොරෝසුවට වැටෙන්න આવුත් මම මාගේ කියාගෙන ඉන්නවොත් ඒක පිළිබඳව යම් විදියක විරාජ නිර්වර්ණ ගතියක් තේරෙන්න පටන් ගන්නවා මේක එච්චරම බදානින්න දෙයක් නෑ මේක මේ ජීවත් වෙන කාලේ ඒකෙමුත් අර මුල්ම මන්ද දශක කීඩා දශක වර්ණ දශක බල දශකයේදී තමයි යෝක ගොඩක් වෙලාවට ප්‍රධාන ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් අර <clears throat> නගරවල ජීවත් වෙන කට්ටිය සමාජීයටත් එහා යන කම එක නඩත්තු කරනවා. කොහොම කරත් මේක පිළිබඳව නේසෝ හමස්මි නමේසෝ වත්තා නේතං මම නේසෝ හමස්මි නමේසෝ වත්තා කියලා මේ බාහිර පට විධාතෝ හෝ අභ්‍යන්තර පට විධාතුවේ මම කිව්වට අභ්‍යන්තර කොටස මේක මම මේක මගේ මේක ආත්මය කියලා කවම කවදාකවත් පටවි ධාතුව අපේ යෝජනා විස්තර කරන්නේ නැහැ. පටවි ධාතුව පටවි ධාතුව. ඒක නිසා අපිට තේරෙන පටන් ගන්නවා අපි මේ ගේම ඒ නාඩගම කරන්න හදන අනික් පිළේ ඉන්න පටවි ධාතුව මේක මම කිව්වට එයා වග වෙන්නේ නැහැ. ඔයානේ මම කියපු නිසා මම ඔයා කියන තාලෙට ඉන්නම් කියලා එහෙම කන්නේ නැහැ. අපිට ඒක ආණ්ඩු බට්ටු කරන්න පුළුවන් ගතියක් නැහැ. විශේෂයෙන්ම අපි ඉදිරිපත් කරගත්ත ඒ නිදර්ශන කාරණ වලින් පේනවා ඒක අජත්තම් කියන තැනදලා බහිද්ධාවට ගිය ගණන් සම්පූර්ණ ආකල්පමේ වෙනසක් ඇති වෙනවා ඒක කාටවත් වළක්වන්න බෑ. ඒක නිසා සාරිපුත්‍ර සාංශේ යෝජනා කරනවා කොහොමද මේ පටවි ධාතුව නේසෝ මම නමේසෝ වත්තා නේතං මම ආදිවාසී මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා බැලුවොත් මේ කෙස් තියෙනවා. නමුත් ඒක මමය මාගේ ආත්මය නැත්නම් මේ කේශ කල්යාණයය මේක මට ලොකු අලංකාරයක් කියන එක වෙනුවට මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා බලන එක පිළිබඳව යෝජනාවක් කරනවා. ඉතින් මේ විදිහට පාඨවි ධාතුව මූලාරම්භ කරගෙන රූප ධර්ම විශේෂයි මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා බලන්න ගත්තාම මේවා වෙනුවෙන් දුක් ගන්නා ගතිය. මේ කෙස් ගහ ගැලුණායි කියලා විශේෂයෙන්ම තට්ටපෑදිච්ච කට්ටිය කෙස් ගහ ගැලවිච්චාම පුදුම දුකක් තියෙනවා. ඒ කොහොම හරි ගිහිල්ලා රැවුලෙන් හරි ගලවලා ගිහිල්ලා තට්ටේ හයි කරගන්න ක්‍රමයක්වත් දැන් තියෙනවා. ඒක හරි බයයි. නමුත් මේක දන්නවනම් ගැලවිලා යන දෙයක් කියලා. ඒක පිළිබඳව එච්චරම අර සැලෙන ගතිය, ඒකෙන් දුක් දෙන ගතිය නැත්නම් මේ දුක්ඛ සත්‍ය පිළිබඳව පැහැදිලි වෙනසක් ඇති කරගන්න පුළුවන් කියලා. පැහැදිලි කියන්නේ මේ වාසිපැත්තට යම් කිසි සාන්තියක් ගන්න පුළුවන්. මෙවුවා මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දේ මම කියන්න කියන්න අනුන්ගේ වෙන් කරන්න කරන්න මේක අජ්ජත් බයිද වශයෙන් වෙන් කරන්න කරන්න දිගින් දිගට දිගින් දිගට දුක් දෙන්න පටන් ගන්නවා. නමුත් මේ ඇතුළත තියෙන්නේ බාහිරේ තියෙ පිටත තියෙන්නේ හුදු පටවි ධාතුවමයි කියන එක තේරුම් ගන්න පටන් අරගත්තොත් ඒ කෙනාට ඇති වෙන සාන්තිය නිවනෙන් මෙපිටම හම් වෙන දෙයක්. ඒක මේ කෙස් පිළිබඳව ද්වේෂයක් නෙමෙයි. ලොම් පිළිබඳව ද්වේෂයක් නෙමෙයි. කෙස් පිළිබඳව අමතර ආසාවක් ඇති කරගන්න එපා. ලොම් පිළිබඳව අමතර ආසාවක් ඇති කරගන්න එපා. ඒ වගේ පරෝජනේ සලකලා වැඩ ගන්න පුළුවන් මට්ටමට ගේනකොට මේක උපාදින්න කළොත් දුකක් වෙනවා. අනුපාදින්න වුණොත් මේකේ අමතර දුක් ගන්න ගතියක් නැතුව මේක කෙස් කෙස් වශයෙන් බලන්න පටන් අරගත්තොත් ඒ මතින් එන්න දින විශාල දුක් රාශියකින් අපිට වෙන් වෙන්න පුළුවන්. ඒක මේ මේ මන්ද දශකේ ක්‍රීඩා දශකේ මේ බල දශකේ ඉන්න තරුණ කාලෙත් කරන්න පුළුවන් හොඳ ඥානවන්තයෙක් එහෙමත් කරන්න පුළුවන් කියනවා. මැද වයසට ගියාට පස්සේ ඇති වෙන නිදර්ශන තියෙනවා. වයසට ගියාට පස්සේ නම් ඉතින් මේක බොහෝම මේකටත් වැඩිය සාරිපුත්‍ර සාන්තර සාදු කීකියා බණ අහනවා මොකද ඇත්ත කියවෙන්නේ. මේ සෑම දෙයක්ම අන්තිමට දැක දැක දන දන කණ්ඩිච්චම් පාලිච්චම් කියන විදිහට කැඩි කැඩි දිර දිරා යන්න පටන් ගන්නවා. අස්පනා පිටම යන්න පටන් ගන්නවා. යන්න පටන් අරගත්තාම හරි දුකකටපත් වෙනවා. නමුත් මුලින්ම ඒක පිළිබඳව මඳ අදහසින් ඉන්න මේ පටවි ධාතු කොටසක් මේ තියෙන්නේ අජ්ජත්තත් එමයයි බාහිරත් එමයයි මේ ඇතුළත තියෙක මම පිරිසුදු කරගෙන ඉන්න ඕනේ මේ අනික් ලෝකයට ගඳ ගන්න නැති වෙන මට්ටම. මේක පිරිසුදුව තියෙන්න ඕනේ. එයින් මෙපිට මේකෙන් ආඩම්බර වෙන්න මේක මම කියාගන්න මගේ කියාගන්න ආත්මය කියාගන්න ගියොත් ඒ උපාදින්න ගතියමයි අල්ල බදා ගන්න ගතියමයි අල්ල බදා ගන්න ගතිය වැඩි වෙන්න වෙන්න වෙන්න ඒක වෙන සෑම විපරිණාමයක්ම තද්ද බල දුකක් වඩටපත් වෙනවා නමුත් ඒක පොදුවේ බලන්න ඉගෙන ගත්තොත් බාහිර පටවි ධාතුත් මෙහෙමයි අජත්ත පටවි ධාතුත් මෙහෙමයි බාහිර පටවි ධාතු වෙනස් වුණාට අපි එච්චර තැලෙන්නේ නැහැ සැලෙන්නේ නැහැ මොකද ඒක උපාදින්න කරගන්නේ නැහැ ඒක මගේ කියාගෙන නැහැ. ඒක අපි සකස් කරන්න යන්නේ නැහැ. ඒකෙන් අපිට හැඟීමක් ඇති වෙන්නේ නැහැ. අපිට වේදනාවක් එන්නේ නැහැ. ගහකටක් කඩන වැටුනට අපිට වේදනාවක් එන්නේ නැහැ. මොකද අපිට බාහිර වෙලා තියෙන්නේ. ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. අපිට හැඟීමක් ඇති වෙන්නේ නැහැ. අපිව සංස්කරණය කරන්න මේ අත්ත තුවාලේ හරි ගසලා මේ ගහ නැරෙන්නේ නැති වෙන්න හදන්න ඕන කියලා අපි දැඟලුවේ නැතුවට ඒ ගහේ වැඩේ කරගනි කියලා පැත්තකට නිකන්. ඒක වෙන්කොට හඳුනා ගැනීමේ ශක්තියක් තියෙනවා. අන්න වගේ මේ කොටස් ඇතුළේම පවතිද්දිම ඒවා පිළිබඳව නේතං මම නේසෝ හමස්මි නමේතෝ අත්තා කියලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කියන මේ දෘෂ්ටි ඇති කරගත්තොත් ඊට පස්සේ දිගට යන ආසන්ත රාශියක් හම්බ වෙනවා. මේක මූලිකවම චින්තාමේ වශයෙන් හෝ දාර්ශනික වශයෙන් හෝ කවුරු ඇති කරගත්තොත් ඒක විශාල ආනිසංස රාශියක් ගන්න පුළුවන් නිසා සාරිපුත්‍ර සාන්දේ මුලින්ම යෝජනා කරනවා මේ මෙවැනි தত্ত্ব ඇත්තා වූ මේ නිදර්ශන පෙන්නලා මෙවැනි தত্ত্ব ඇත්තා වූ මේ පටවි ධාතුව ඇතුළතත් එකයි පිටතත් එකයි පිටත එක පිළිබඳව අපි යම් ආකාරයෙන් මේක විඳින්න නැතුව හැඟීමකින් තොරව සකස් කිරීමකින් තොරව ඒකට හිත දාන්න නැතුව ඉන්න නිසා බාහිරෙන් කරදර නැත්තේ යම්සේද ඇත්තට බාහිර රූපනේ වැඩි අපි මේ අජත්තන් කියා ගන්නකොට බොහෝම ඩිංගිත්තයි ඒකෙන් මෙච්චර දුක් දෙනවා අර බාහිර දේවල් යතරමැද අනන්තවත් අනිත්‍යයට ලක් වෙනවා දුකට ලක් වෙනම තේක අපිට කිසි කැක්කමක් දෙන්නේ නැහැ දුක් දෙන්නේ නැහැ ඒක නිසා පුළුවන් තරම් අර මම මාගේ කියා ගන්න කොටස පටු කරගෙන පටු කරගෙන යන්න යන දුක අඩු වෙනවා මේක ලස්සනට කියලා දෙන්න පුළුවන් අපි ඔන්න වාඩි වෙනවා පරියන්කේ වාඩි වෙනවා වාඩි වෙලා මම දැන් මෙතන කියන්න ඕන නිසා අපි සම්පූර්ණ ලෝකය අමතක කරනවා සතිය ඇතුළට ගන්න නම් බාහිරය පිළිබඳ ආසත්‍යමත් වෙන්න වෙනවා. මේ චිත්තක්ෂණය මම දැන් මෙතන කියන එකට හිත මුළු හදින්ම එන්න නම් බාහිර ලෝකෙ පිළිබඳව අසත්‍යමත් වෙනවා. මේ අසත්‍යමත් භාවයට අපි කියනවා චා මුත් ඡාග පටිනිස්සග් අනාලය නැත්නම් දාණය මුදා හැරීම ත්‍යාගවන්ත වීම අතහැරීම සහ ආලය අතහැරීම කියලා. ඒක තමයි අපි දාන කටයුත්තේදී කරන්නේ. අපි දන්න හොඳ වටිනා දේවල් නන් ආදුන්න කෙනෙකුට පුදලා දාන කුසලයේ කරනවා. සීලයේදී අනුර දුක් නොදීමෙන් උදාාර දානයක් කරනවා. මහා දානං අග්ග දානං කියලා සඳහන් කරනවා. ඊට පස්සේ සමත භාවනාවේදී නීවරණ ටික දීලා දානවා. විපස්සනා භාවනාවේදී අනුසය කෙලස් ටිකක් දීලා දානවා. ඉතින් මේ දාහනේ දිගෙමත් මේ නිවන පෙන්වන්න පුළුවන්. නමුත් මේ වෙනස් කතාවක් මම මේ කියන්න හදන්නේ. අපි ඉඳගෙන සත්‍යමත් වෙන්න නම් ගුරුවරයා කියනවා ඉඳගෙන ලෝකය අමතක කරලා. නැත්නම් ලෝක ගැන අතීත අනාගත වශයෙන් හිතන්න එපා. මම මෙතන හිටියට ගෙදර මොකද වෙන්නේ කියලා කනගාටු වෙන්න එපා. ඉස්සරහින් කෙනා මොකද කරන්න හිතන්න එපා. මම දැන් මෙතන ගත්තා. අපි හිතමු ගත්තයි කියලා. පුළුවන් වුණයි කියලා. අපි අතහැරපු ප්‍රදේශයේ පුංචිද කියලා හිතන්න. මේ මම දැන් මෙතන කියලා තැනට හිත ගන්න සතිය ඇති කරගන්න අපි මේ දෙන දාණය අර දසදාන වස්තුත් එක්ක බලනකොට මුළු සංසාරේ පුරාව දීපු දානවලට වැඩි ලොකුයි. කුසල් පැතිරුත් එච්චරයි. අපි දානීය વિશે කොච්චර මහන්සි වුණත් පුදුජානනාතිකනක ප්‍රමාණ කරන්න පුළුවන් කියලා. දීපු දාන මුදලෙන් හෝ බරෙන් හෝ ප්‍රමාණ කරතයි. නමුත් මේ එක චිත්තක්ෂණයක අපි මේ මම දැන් මෙතෙන් කියන හිත ගැනීමේ අදහසින් මුළු ලෝකෙම දීලා දානකොට ඒකෙන් කරන ත්‍යාගය මෙතෙකයි කියලා කියන්න බෑ. ඒක නිසා භාවනාවේදී වැද්දගත්ම පියවර තමයි වාඩි වුණාට පස්සේ තමන්ගේ කයට හිත ගන්න පුළුවන්කම. ඒකෙන් හොඳ ලොකු දේවල් පේනවා. එකක් කායික නිරෝගීතාවය, දෙක මානසික නිරෝගීතාවය. මේ දෙකේ එකක්වත් තියෙනකොට මෙතෙන් නැති කෙනෙකුට මෙතෙන් එන්න බෑ. කායික රෝගයක් තියෙන කෙනාට වේදනට කෙනාට කවදාකවත් මේ හිත එක තැන් කරගන්න බෑ ඉන්නේ ඉරියව්වට. මානසික රෝග ඇති කෙනාට මෙහෙම කියයි. කායට හිත ගත්තත් ඇත්ත එක වහන්න බයයි. ඇත්ත එක වහනකොට පුදුමාකාර විදිහේ තනි අසරණ ගතියක් එනවා. ඒක නිසා ලොකු මානසික ශක්තියක් ඕනේ. කායික ශක්තියක් ඕනේ මේ මම දැන් මෙතන කියන තැන ගන්න. අපි හිතමු ඒක ඉතර අපිට ලොකු ගාණක් නැහැ මොකද කරන්න පුළුවන් නිසා. නමුත් පුංචි සලකන්න එපා. ඕනේ කංකා බැල් එක කංකරච්චලයක ඕනේ වෙලාවක වාඩි වෙලා හිත මම මෙතෙන්ද ගන්න පුළුවන් නම් කියලා නිම කරන්න බැරි වටිනාකමක් තියෙනවා. ඒක අපි කෙරුවයි කියමු. ඊට පස්සේ කියනවා ඉන්න හිටියව්වේ බලාගෙන ඉන්නේ කියලා. ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට යනකොට වැටෙනවා නම් අර බාහිර ලෝකයක් එක්ක සම්බන්ධකම් පවත්වන හිතවිලි වලින් බාධාවක් නැහැ අතීත අනාගත වශයෙන්. එහෙම නැත්නම් බාහිරින් එන ශබ්ද නිසා හිත පිට දුවන්නේ නැහැ. හිත අසුසම නැමෙනවා.